නන්දික නාගම මහත්මයා සමන් සර් ඔව් සමන් සමන් සමන් මේ කෝල් එක සමන් මේ පසුගිය සතියෙන් මේ අහන අහනකොට මේ ඇතුළේ ප්‍රශ්න සමන් හදේ වස්තු රූපය ඇති වෙන්නේ පස්වෙනි සතියේ නේ සමන් සති හතෙන් පස්වෙනි සතිය තමයි ඇති වෙන්නේ ඒ හදේ වස්තු රූපේ අවශ්‍ය වෙනවා විඥාණය පවතින්න නෑ මෙහෙමයි තේරුම් ගන්න ඕන හදේවත් රූපය කියලා කියන්නේ කර්මජ රූප කොටාශයක් ඒක මේ මාංශමය වශයෙන් ලේපොම්ප කරන හෘදය වස්තුව කියන එක නෙමෙයි නෙමෙයි ඒක නෙමෙයි ඒක නෙමෙයි ඒක උත්පත්ති ශනේදෙම කියන්නේ ප්‍රතිසන්දි විඥාණයත් එක්කම වස්තු රූපය හට ගන්නවා හදේ වස්තු රූපය ඒ ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම පහළ වෙන රූප කලාප කිහිපයක් තියෙනවානේ කාය දසක, වත්තු දසක, භාව දසක. ඒ රූප කලාප තුන ප්‍රතිසන්දි විඥානයත් එක්කමයි හටගන්නේ. ඒ කියන්නේ මේ කාම ලෝකේ. එතකොට එතන වත්තු දසක කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මූලික සුද්ධාෂ්ටක රූපයට ජීවිතේන්ද්‍රිය රූපේ එකතු වුනහම 9යි ඊළඟට හදේ වත්තු රූපේ එකතු වුනහම 10යි. ඒ 10 තමයි වත්තු දශකය කියලා හඳුන්වන්නේ. එතකොට ඒක ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම ජනිත වෙනවා. පැහැදිලි වුණාද? නෑ සාමසපු ඒකයි මේ ලයින් එක කට් වුණා. ඔන්න නැවත මේනේ සංස මං මං අහලා තියෙන විදිහට දැන් හදේ වස්තු රූපය කියන්නේ මේ මේ ලේවල තියෙන අර වෙනම හල්ද වස්තු නෙමේ ඒ හදේ වස්තු රූප කලාප අවශ්‍ය කරනවා විඥානේ පවතින්න කියලා මං අහලා තියෙනවා සංස විඥානේ පවතින්න අවශ්‍ය නිසා තමයි ප්‍රතිසන්ද විඥානයත් එක්කම හටගන්නේ නැත්තම් එතනින් ප්‍රතිසන්ද විඥානේ නඩත්තු වෙන්න විදිහක් නැහැ නේ රූප කලාපය ඇසුරු කරගෙන ඒක තමයි සංස දැන් මේ මේ හදවස් රූපය ඇති වෙන්නේ පස්වෙනි සතියේනේ මට එතන ගැටලුව තියෙනවා. <laughs> ඒ පස්වෙනි සතියේ පස්වෙනි සතිය ගැන කතා කරන්නේ අර කලල රූපයේ අර බුබුලු පහක් ඇති වෙනවා කියලා කිව්වනේ. බුබුලු පහ කියන්නේ හිස, දෑත, දෙපය. ඒවා ඒවා පිටට නෙරා නෙරලා මේ අංග ප්‍රත්‍යංග බාහිරට වැඩෙන්නට පටන් ගන්න පස්වෙනි සතියේ ඉඳලා කියන එකයි කිව්වේ. සාමසේ එතන තමයි සාමසේ මතන්නේ කිව්වේ හදේ වස්තු රූපේ මේ ඇති වෙන්නේ පස්වෙනි සතියේ කියලා එහෙමයක් කියවන්නද සාමසේ? පටලවිල්ලක් වෙන්න ඇති එතන. එහෙම නෙමෙයි. ඒක ඒක අපි ඊට කලින් නැවත නැවත කතා කළා. එහෙම ප්‍රකාශනයක් ඒකේ කියවෙලා තියෙනවා නම් ඒක වැරදි. මම නැවත අහලා බලන්න සස මට වැරදුනොත් දන්නේ ඔව් මම ඒක අපි කියාගෙන යනකොට මොකක් හරි වචන පැටලවිල්ලක් වුණාද දන්නේ නැහැ ඒ ඒ බුබුලු පහක් වශයෙන් කලල රූපේ මතුවෙනවා කියලා කිව්වේ හිස දෑත සහ දෙපය අර රූප කොටාෂයෙන් පිටට නෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාව. එහෙම නැත්තුව මේ හදේවත් රූපය කියන එක ප්‍රතිසන්දි විඥානයත් එක්කලාමයි ඇති වෙන්නේ. ඒතර පත්තු රූපය ඇතුළු අර මේ මේ ශුෂ්ඨාශකයයි තව දෙකක් එක්ක එකතු වෙලා වස්තු රූපේ 10 දැකි වෙන්නේ ශුද්ධාශකයට ඊළඟට එකතු වෙන්නේ මේ ජීවිතේන්ද්‍රයේ රූපේනේ ජීවිතේන්ද්‍රය ඊට පස්සේ පස්සේ අපිට කළා 9යි ඊට පස්සේ 10 වෙන්නේ හදේ වස්තු රූපේ ඒ ඒ 10 ඇති වෙන්නේ පස්වෙන් ප්‍රතිසන්දස නෑ නෑ ඒ 10 ප්‍රතිසන්ද විඥානත් එක්කලා හරි එහෙනම් මට එක්ක ප්‍රතිසන්ද විඥානයත් එක්කලා ඇති වෙන දශක කලාප තුනක් තියෙනවා පළවෙනි එක තමයි මේ වත්තු දසකය ඊට පස්සේ කාය දසකය ඊළඟට භාව දසකය ඒ දසක තුනම පහළ වෙනවා හොඳයි සම තේරුණා සිරසන්නේ